ආරම්භිතිකයමක ප්‍රමතර රුපියල් දාදාක වැටුක් පැඩුවීමක් දෙනවයි ඇතකොට වැටුක් පැඩුවීමකෝ එතන්ද අපිට ඉතා පැහැදිලිව පේනවා රාජ්‍ය සේවකයා ගොනාට ඇන්දීමේ වැටුක් ක්‍රමයක් හදල තියෙන්නේ. ඒ නිසා අවම වැටුප අනිවාරයෙන්ම පෙබරවාරි මාස වෙනකොට රුපියල් විසිදාහ වෙලා තියෙන් නොනාව වැටුප මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අයවේද රුපියල් පාලොස් දාහක් අවමැටුප වෙනවා ඒ අවමැටුප රුපියල් පාලොස් දාහාට මේ පන්දාහත් එකතු වෙලා විසිදාහ වෙනවද කියනක අපියහන්. එනිසා මේ අයවැ ඉදිරිපත් කරලා රාජ්‍ය සේවකයන්ට දෙනවයක උසාහනය ඉතා පැහැදිලෝ ප්‍රකාශයට පත් කරන්න ඕන ඒම නැතුව ඉතිරි මුදල කියලා මේක ඇතුළත් කළ තින ඉතිරි මුදල දෙන්න බෑ වැඩිකරමු දහදා කොහොමද දෙන්න කියෙනෙක පැහදිලි කරන්න.